යෙදී කාලය ගත කරන්න ඇත කියලා අප කල්පනා කරන්න. මිනිසුන් මේ භවනා ප්‍රතිපatti පූර්ණේ කරන්නේ මේ සංසාර දුකින් අත් මිදී නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම ඒ පරමාර්ථයේ සිටේ තබාගෙන නිවන් අවබෝධ කර ගැනීම සඳහා අපි කොයි ස්ථානයේ කුමන භවනාවක් කළත් කරන්නට තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම තමයි. ඒසෝ මග්ගෝනත්තඤ්ඤ දර්ශනස්සේ විසුද්ධිය කියලා බුදුජානක මහසෙය පෙන්වන්න කරලා තිනවා. නිවන් යාමට තිබෙන එකම මාර්ගය මහණෙනි ඒසෝ මග්ගෝ මේ එකම මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම තමයි මේ පින්වත් අය අද උදේශයට මේ දක්වා කළේ. ඒ ආර්යශ්‍රේණි මාර්ගය අතරේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් අප විසින් වැඩි යුතු වන්නේ සම්මා සත්‍යය සම්මා සමාධියත් සම්මා දිට්ඨියත් කියන මේ අංග තුන. මේ අංග තුන වැඩිම සඳහා ගනු ලබන උත්සාහයේදී අපගේ සිත තුළ සම්මා වායාමයේ කියන ඒ ගුණ ධර්මය වැඩෙනවා. සම්මා වායාමයේදී අදහස් කරන්නේ කොටස් හතරක් එහිදී අපගේ භාවනා පැත්තෙන් කතා කරනවා නම් නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීමට කරන ලබන උත්සාහයත් උපන් කුසල ධර්මයන් තව තවත් දියුණු කර ගැනීමට කරගන්න උත්සාහයත් සම්මා වාග්ඥාන වශයෙන් සලකන්නට ඕන. මේදී මේ සිත තුළ නූපන් කුසල ධර්ම තමයි සම්මා සතිය, සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය කියන අංග තුනයි. සතිය කියන ඒ සම්මා සතිය කියන එක රහත් ඵලයේ දක්වාම සම්මතාවය. සෝවාන් වීමට උත්සාහ කරන කෙනා සම්මා සතිය දිනු ගන්නට ඕන. ඒ වගේම සකදාගාමී අනාගාමී රහත් ආදී සසු මාර්ග ඵල ප්‍රත්‍ය තමාම ප්‍රත්‍යක්ෂ කර ගැනීම උත්සාහ කරන යෝගාවචරණින් විසින් සම්මා සතිය වඩන්නට. ඒක නිසා අය කවර යෝගාවචරයේ කුවත් කවට මට්ටමක සිටින කෙනෙකු විසින්වත් ප්‍රගුණ කළ යුතු ධර්මයක්. ඊළඟට සම්මා සමාධියත් අප විසින් ප්‍රගුණ කළ යුතුයි. විශේෂයෙන්ම අනාගාමී මාර්ගයේදී කල්පනා කරනවා කියනවා සම්මා සමාධිය 100%ක්ම සම්පූර්ණ වෙනවායි කියලා. සමාධි සම්බොම්ජංගස්ස භාවනාවේ පරිපූර්ණී හොති තංජ පජානාන්ති කියන මේ අහලදී සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ සූත්‍ර වල දක්වා තිබෙනවා. මේ සමාධි සම්බොජ්ජංගේ නැත්නම් සම්මා සමාධිය භාවනාවේ පරිපූර්ණී හොටි භාවනාවෙන් සම්පූර්ණත්වයට පත් වෙලා ඉඳේ නම් පංචේ පජානාති එයත් දැනගන්නවා කියන්නේ. මේ අවස්ථාව උද්ගත වන්නේ අනාගාමී මාර්ගඵල සාක්ෂාත් කළ කෙනෙකුට පමණයි. අනාගාමී කෙනෙක් තුළ 100%ක්ම සම්මා සමාධිය සම්පූර්ණ වෙලා තිබෙන්නට ඕන. එවැනි කෙනෙකුට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි වෙනි ධ්‍යාන ඊතා සුළු කාල පරිච්ඡේදයක් තුලදී කිසිම භාවනාවක යෙදෙන්නේ නැතුව සිත අදිෂ්ඨාන කර පමණින්ම ධ්‍යාන වලට පත් කර ගැනීමට හැකියවන අන්දමින් ඒ සම්මා සමාධිය දිනු කරගෙන සිටින අය ඒ නාගාමියයි එවැනි කෙනෙක් සම්මා සමාධිය 100% සම්පූර්ණ කරලා අනිත් අය විසින් සම්මා සමාධිය කොටිබෙනවා ඒ සංඥා සමාධිය විස්තර කරන සෑම අවස්ථාවකදීම ඒ විස්තර කරන ලබන්නේ පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ සහ තුන හතර කියන රූපාවචර ධ්‍යාන. සමහර තැන් වල රූපාවචර ධ්‍යාන දක්වා තිබෙනවා. ඉතින් බොහෝ දෙනෙක් මේ සම්මා සමාධිය ප්‍රගුණ කරනවා කියලා බොහෝ භවනා මධ්‍යස්ථානෝදි කරන වරදක් තිබෙනවා. සම්මා සමාධිය කියලා ඇත්ත වශයෙන්ම මිත්‍යාවකට රැවටි සිටිනවා. මේ බොහෝ දෙනෙක් අපට ප්‍රකාශ කරලා තියෙනවා අපගේ හිත උඩට උඩට උඩට යනවා. අපි පළවෙනි දෙක තුන හතර අට ඔක්කොම ධ්‍යාන වලට ගියා. එහෙම කියන අවස්ථාව අපිට ලැබිලා තියෙනවා දැකන්නට. එක්කෙනෙක් ප්‍රකාශ කළ අවස්ථාවක් තියෙනවා ධ්‍යාන 20ක් 30ක් තියෙනවා. මම ධ්‍යාන 20ටම ගියා. 30ටම ගියයි කියලා. ඒක කවදාවත් හිතෙන්නටත් බැහැ. මොකද ධ්‍යාන පළවෙනි 2 3 4 ඒ වගේම රූපාවචරය හතර වගේම අරූපාවචර ධ්‍යාන හතරයි 8යි තියෙන්නේ. ඒ ධ්‍යානාන්ට පිළිබඳ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව විස්තර ප්‍රකාශ කරලා තියෙනවා. වානුපුබ්බ නිරෝධය සූත්‍රවල එහිදී ධ්‍යාන අංග ඉක්මවා යමින් ධ්‍යාන වලට සිතපත් වන ආකාරය දක්වනවා. ඒ අනුව බලන විට ඒ ධ්‍යාන අටෙන් එහාට යන්නට සිතට තැනක් නැහැ. එයින් එහාට යනවනම් නිවනටයි සිතපත් වන්නේ. එනිසා මේ වැරදි නිගමන වලට බැහැපෝ යෝගාවචරයන් ඉන්නවා. ධ්‍යාන 20ක් ලැබුවා, 30ක් ලැබුවා, 30ටත් වැඩිය තියෙනවා. මේ සිත උඩට උඩට යනවා. මේ වෙනි තත්ත්වයක්. මේ පිරිස අතර සමහර විට යයිසිතින් නැවෙනි අදහස් දරන අය සිටින්නට පුළුවන්. ඒක නිසා ඒ මේ අදහස අප ප්‍රකාශ කළේ. යම් කෙනෙක් මිත්‍යාවකට මුලාවකට පත්වලා සිටිනා නම් අපි කොතෙක් කියවත් මේ පුද්ගලයා ඒ යෝගාවචරය මිත්‍යාවකට මුලාවකට පත් වෙලා සිටිනවා කියලා ඒ යෝගාවචරයක පිළිගන්නට සූදානම් නැහැ. ඔහුගේ කියනවා හරි කියලා ස්ථාවර නිගමනයකට බහැලා සිටිනවා. ඉතින් ඒක නිසා අපි සම්මා සමාධිය ප්‍රගුණ කළ යුතුයි මිච්ඡා සමාධිය නෙවෙයි. අර කීපයක වැරදි සමාධිය මිච්ඡා සමාධිය. ඒදී අප මේ භවනා කරන්නේ නිවන් යන්නට යටපිරිසෙන් සෝවාන් වෙන්නටවත් අඩුම වශයෙන් පළවෙනි ධ්‍යානෙට සිතපත් වන්නට ඕන. අනිවාර්යයෙන්ම පත්විය යුතුමයි. යටපිරිසෙන් අඩුම වශයෙන් පළවෙනි ධ්‍යානෙටවත් නොවන තාක්කල් කෙනෙකුට සෝවාන් මාර්ගය ඵලයක් ලබන්නට බෑ. මේන් අදහස් කරන්නේ අපි මේ සමත වශයෙන් භවනා ප්‍රගුණ කරලා ධ්‍යානයක් ලබාගෙන ඊට පස්සේ විදර්ශනා කරලා නිවන් යන්නට ඕනේ කියලා. එහෙම කතාවක් නෙමෙයි මේ දක්වන්නේ. සස්කෝ විදර්ශනා භාවනාවක මුලින් ඉඳලා නිරත උනත් ඒ කණික සමාධි තත්ත්වයන් නැති වෙනා ඉතාම සෑම අරමුණක් අරමුණකින් තමාගේ උද්ගත කර හැකි ශනික සමාධිය විදර්ශනාවෙන් අත්වන ඒ ශනික සමාධියේ ප්‍රබලතාවයට පත් වීම තුළින් විපස්සනා සමාධි වශයෙන් හඳුන්වනු ලබන ඒ බීමාශාව ප්‍රඥාව පාදක කරගෙන ඇති වෙන සමාධිය ඇති වෙනවා. ඒවා පළවෙනි ධ්‍යානයේ පමණක් නෙවෙයි අරූපාවච ධ්‍යාන පවා විපස්සනා තුළින් විදර්ශනා ක්‍රියෙන් තුළින් ලබන්නට පුළුවන්. මේක බුදුරජාණන් වහන්සේ පවා ප්‍රකාශ කරලා තියෙන ඔය ආනන්ද සප්පාය සූත්‍රය වෙන සූත්‍ර දක්වන තියෙන මධ්‍යම නිකාය. ඒ ඉන්නේ දක්වා තිබෙන්නේ ආනන්ද සප්පාය සූත්‍රයේ හතරවෙනි ධ්‍යානෙන් එහා ලබන හැටි. ඔක්කොම ඒ දක්වා තියෙන ප්‍රතිපත්තිය හැම එකම වගේ විදර්ශනා භාවනා කිරීම තුළින් ඒ ධ්‍යානවට සිතපත් වෙන ආකාරය ඒ ප්‍රතිපදාවයි ඒ ආනන්ද සප්පයි සූත්‍ර වල දක්වා දෙන්නේ. මේ පෙන්වන්නේ මේ ධ්‍යානයක් මාර්ගඵලයක් ලැබීම සඳහා, ඒ කියන්නේ මාර්ගඵලයක් ලැබීම සඳහා ධ්‍යානයක් අත්‍යවශ්‍ය වුවත් ඒ ධ්‍යානයක් ලබාගෙනම විදර්ශනා කළ යුත්තේ කියන එකක් නෙවෙයි. ඉතින් ඒකත් අපි අර මිච්ඡන් සමාධියට වැටෙන්නට හොඳ නැහැ. අපි දන්නා බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන මේ මිත්‍යා සමාධිය සම්මා සමාධිය වශයෙන් අරගෙන. එහෙම පුද්ගලයා මුලාවකට පත් වෙලා සිටින්. ඇත්තම සමාධියේ ස්වરૂපය සිත ගැඹුරින් ගැඹුරට පත් වීමක්. ඒ කියන්නේ නිකන් මහා ගැඹුරු වලක් තියෙනවා නම් පොළොව යටේ අඩි 70 ගානකට ඇතුළට ඇතුළට ඇතුළට අන්න ඒ වගේ ඇතුළට ඇතුළට සිතේපත් වෙන ස්වરૂපයේ කුයි නියම සම්මා සමාධියේ සාමාන්‍යයෙන් දක්න ලැබෙන්නේ. බුදුහාමුදුරන්ගේ දේශනාවලට අනුකූලවත් එහෙමයි ඒක පෙනේ. මොකද ඉහළ ඉහළ ධ්‍යාන වලට යන්න යන්න අර කලින් කලින් තිබුණ ධ්‍යාන වල ධ්‍යානාංග ඉක්මවා යනවා. ඔය අනුපොප්ප නිරෝධ සූත්‍රයේ කෙලින්ම දක්වන්නේ ඒකමයි. ඒ ධ්‍යානාංග නැති කරමින් ඉදිරි ගැඹුරට ගැඹුරට සිතපත් වෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ අපිට මේ සිත උඩට උඩට ගියා පාවුණා උඩට ගියා 8 8ක් ගියා 10ක් ගියා 15ක් ගියා 20ක් ගියා 30ක් ගියා කියලා කියනවා අය. ඒ නිසා එවැනි වැරදි නිගමන වලට පත් වෙලා සිටිනා නම් තමාගේ වැරදි මිත්‍යා සමාධිය පිළිබඳ තියෙන වැරදි අවබෝධය අයින් කර ගන්නට ඕන. මොකද නිවන් යාමට කටයුතු කරන පුද්ගලයා විසින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ධර්ම ප්‍රගුණ කළ යුත්තේ. ඒ නිසා සම්මා සමාධිය අප ප්‍රගුණ කළ යුතුයි. සම්මත වශයෙන් ප්‍රගුණ කිරීම තුළින් හෝ එසේ නැත්නම් නිරස්නාමය වශයෙන් විමර්ශා සමාධියක් උපදවා ගැනීම වශයෙන් විපස්සනා සමාධිය. ඒ සමාධි සමාධිමත් සිතක් ඇති කෙනෙක් විසින් තමයි සම්මාදිට්ඨිය ඇති කර ගන්නු ලබන්නේ. සම්මාදිට්ඨිය කියනකොට බොහෝ දෙනාගේ හිතට ඇති වෙන්නේ මේ බෞද්ධය සම්මාදිට්ඨිකය මිත්‍යා දෘෂ්ටිකය අනිත්‍යය ඔක්කොම අන්‍යගම් කියලා. මේකේ සරල සත්‍යයක් තියෙනවා. ගැඹුරු නෙවෙයි තරමක සුළු සත්‍යයක් තියෙනවා. එසේම සම්මාදිට්ඨිය කියන්නේ ඒක නෙවෙයි. ඔය අපි හිතන ආකාරයේ සාමාන්‍ය ජනතාව හිතන ආකාරයේ දෙකක් නෙවෙයි සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැක්ම. ඔය සම්මාදිට්ඨි සූත්‍රය කියලා සූත්‍රයක් දක්වා තියෙන බුදුරජාණන් වහන්සේ. මහා චත්තාරීෂික සූත්‍රය කියලා සම්මාදිට්ඨිය විස්තර කරපු සූත්‍රයක් තියෙනවා. ඒකේ 40 ආකාරයකින් සම්මාදිට්ඨිය විස්තර කරලා තියෙනවා. ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ විවිධාකාරයකින් ඒක ප්‍රගුණ කරලා තියෙනවා. එහිදී යහපත් දැක්ම වෙන්නේ අනිත්‍ය වූ සංස්කාර පංචස්කන්ධ ධර්මයි. නිත්‍ය වශයෙන් යමෙක් දකිනවා නම් බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් කවරෙක්වත් එතන ඇත්තේ යහපත් දැක්මක් නෙවෙයි. ඒක මිත්‍යා දෘෂ්ටියක්. වැරදි දැක්මක්. යහපත් දැක්ම තමයි අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැකීම. දුක්ඛ සංස්කාර ධර්මයේ සැපක් වශයෙන් යම් කිසි කෙනෙක් ගන්නවා. යටධර්ම සෝවාන් සකදාගාමී වාගේ මාර්ගඵලලාභීකවත් ගත්තොත් එහිදී ඇත්ත වශයෙන්ම ඔහුගේ සිත තුළ ඇතිවන්නේ සම්මා දිට්ඨිය නෙවෙයි යහපත් දැක්මක් නෙවෙයි. ඒ වගේම නාම ධර්ම ආත්ම වශයෙන් ගන්නු ලබන විටත් ඒ වගේම අසාරූ ධර්ම සාර වශයෙන් ගන්නු ලබන විටත් ඇතිවන්නේ සම්මා දිට්ඨිය නෙවෙයි. ඒක බෞද්ධ බෞද්ධ කියලා ભેදයකින් තොරව ඒ වගේම භාවනාවේ දියුණුවක් තියෙනවා එන්න තියෙනවා කියන බෙහෙදයකින් තොරව කාටත් පොදු ධර්මතාවය. ඒ නිසා මේ සම්මා සමාධියේදී බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ ඒ මේ සම්මා දිට්ඨියේදී බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ සම්මා දිට්ඨිය අප විසින් ප්‍රගුණ කොට ප්‍රඥාව තුළින් ලබාගත යුතු බව. එෙහිදී උන්වහන්සේ සම්මා දිට්ඨිය කියන සූත්‍රයේදී දක්වනවා යම් කිසි කෙනෙක් අකුසල සහ කුසලත් අකුසල සහ කුසල කුසල මූලක් කියන දෙක කියන්නේ කුසල අකුසල කර්ම සහ ඒ කුසල අකුසල කර්ම වල දක්වනවා නම් එතන සම්මාදිට්ඨියක් තියෙනවා ඒකෙත්. ඒකට අපි කියනවා කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා කර්මයන් පිළිබඳ අවබෝධයක් ඇතිවීමේ සම්මාදිට්ඨිය. මේක තමයි සාමාන්‍යයෙන් බෞද්ධයන් තුල තියෙන්නේ අබෞද්ධයන් තුල ඒක නැහැ කියලා. අපි කතා කරන්නේ ඒ නිත්‍ය දෘෂ්ටි කියලා. මේ සම්මාදිට්ඨිය අංග පහක් දක්වා තිබෙනවා. ඒ කම්මස්සකත සම්මාදිට්ඨිය කර්ම ගැන කීප එක මා කලින් කිව්වේ. ඊට අමතරව තව හතරක් තියෙනවා. විපස්සනා සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. මග්ග සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. ඵල සම්මාදිට්ඨිය කියලා තව එකක් තියෙනවා. පච්චවේක්කන සම්මාදිට්ඨිය කියලා තව සම්මාදිට්ඨිය කොටසක් තියෙනවා. අර කම්මස්සකත කම්මයන් පිළිබඳ ඇදහිීම සෑම බෞද්ධෙක් තුළම වගේ පවතින එකක්. ඒ සම්මාදිට්ඨියට අමතරව විපස්සනා සම්මාදිට්ඨිය කියපු තමයි මම කලින් කිව්වේ. අනිත්‍ය දුක්ඛ අනාත්මයන් සංස්කාර ධර්මයන්ගේ නියම තත්ත්වය යථා පරිදි අවබෝධ වෙන විට ඇතිවන සම්මාදිට්ඨිය. මග්ග සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගයක් ලබන විට සෝවාන් ආදී මාර්ගඵල ලබන විට ඇතිවන සම්මාදිට්ඨිය. ඵල සම්මාදිට්ඨිය කියන්නේ මා ඵල සම්මත වලට සමවැදින විට හෝ ඵලයට සිත පත්වන විට ඇති වෙන සම්මාදිට්ඨිය. පච්චවේකන සම්මාදිට්ඨිය කියන්නේ මේ මාර්ගඵල ප්‍රතිවිශ්වාස කිරීමේදී ඇති වෙන සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය සෑම යෝගාවචරයක් විසින්ම ප්‍රගුණ කරලා දියුණු කරගත යුතුයි. මොකද සම්මාදිට්ඨිය තුළින් තමයි නිවන් අවබෝධ වන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ අපි අංග දියුණු කළාට නිවන් අවබෝධ වන්නේ සම්මාදිට්ඨිය තුළින් ඊට උපකාරක වන ළඟම ඉඳලා සම්මා සමාධිය. ඒ නිසා සම්මා සමාධියට සම්මා සතිය එක ළඟම වාගේ සිටගෙන අත්ල් දෙමින් උපකාර වෙන ධර්මයක්. ඒ නිසා මේ සම්මා සතිය සම්මා සමාධි සම්මා දිට්ඨිය කියන තුන අනුපරිධාවන්ත කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා එකින් එකට අනුපරිධාවණය කරනවා කියන එකට සිංහල වචනයම දන්නේ මේ එකිනෙකට එකිනෙකක් සම්බන්ධ වෙලා කැරකි කැරකි යනවා වගේ ධර්ම. එතකොට අප මේ සම්මා දිට්ඨිය ඇති කරගත යුතුමයි. බුදු ඒ සම්මාදිට්ඨිය ඇති කර ගැනීමට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ සම්මා සමාධිය අවශ්‍යයි කියලා. සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතහ භූතං පජානාති කියලා දක්වන්නේ සමාධිමත් සිතක් භික්ෂුව විසින් නොවේ නැත්නම් යෝගාවචරය විසිනුයි ඒ යතහ භූතං පජානාති යත් ඇතේසින් දැකීම නැත්නම් යතහ භූත ඥාන දර්ශනය ඇති කර ගන්න ලබන. ඒ නිසා ඒ සම්මාදිට්ඨිය ඇතිවීමට නම් අපට සම්මා සමාධිය ඒ තාමත්ම අවශ්‍ය වෙනවා. ඒ සම්මා සමාධිය තුළින් තමයි යථා භූත ඥාන දර්ශනය ලැබෙන්නේ. එහිදී උන්වහන්සේ සම්මා දිට්ඨිය ප්‍රගුණ කරන විට මේ විස්තර කරන විට දක්වා තිබෙනවා. මේ පංචස්කන්ධයන්ගේ යම් කිසි කෙනෙක් නියම ස්වરૂපේ දකිනවා නම් ඒක සම්මා දිට්ඨියක්. පංචස්කන්ධ සමුදය දකිනවා නම් එතන සම්මා දිට්ඨියක් තියෙනවා. පංචස්කන්ධ නිරෝධය දකිනවා නම් එතන සම්මාදිට්ඨියක් තියෙනවා. පංචස්කන්ධ නිරෝධ ගාමිනී පටිපදාව දකිනවා නම් එතන සම්මාදිට්ඨියක් පවතිනවා. මේ මා කියන්නේ සම්මාදිට්ඨි සූත්‍රය අඩංගු කරනු කීපයක්. එතකොට උන්වහන්සේ පෙන්වන්න කරන මේ සතර ආහාර දක්නවන ආහාර වර්ග හතරක් තියෙනවා. මේ දන්නු නිකන් අහන්න කියන්න බෑ දන්නවනම් කි ආහාර වර්ග හතරක්. හ්ම් කබලීකාර ආහාර කියන්නේ පස්ස ආහාර මනෝ සංකේතන ආහාර විඥාන ආහාර ආදී වශයෙන් මේ හතර දක්වන මේ ආහාර දන්නවා නම් ඒ වගේම ආහාර සමුදය දකිනවා නම් ආහාර සමුදය වශයෙන් දක්වන්නේ තණ්හා සමුදය ආහාර සමුදය කියලා අතණ්හා සමුදය ආහාර සමුදය කියලා තණ්හා ආහාර සමුදය වශයෙන් ඒ වගේම ආහාර නිරෝධය දකිනවා නම් ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දකිනවා නම් ඒකත් සම්මාදිට්ඨිය කියලා උන්වහන්සේ පෙන්වන කරනවා. අපි මේ සම්මාදිට්ඨිය කියනකොට හිතන්නේ මේ ඉතා සුළු දෙයක් කියලා. ඒක ඒක ඒ අදහස වැරදි. අපි සම්මාදිට්ඨිය ප්‍රගුණ කළ යුතුයි කියන එකටයි අප මේ කතාව ප්‍රකාශ කරන්නේ. එතකොට උන්වහන්සේ පෙන්වන්න කරනවා ඉදන් දුක්ඛන්ති මේ දුක්ඛය මේ දුක් ඇතිවීමේ මේ දුක නැති කිරීමේ නැති කිරීමේ මාර්ගය කියලා. චතුරාර්ය සත්‍ය යමෙක් දකිනවා නම් ඒකත් ඒ දැක්ම සම්මාදිට්ඨියයි. ඊට අමතරව උන්වහන්සේ පෙන්වන කරනවා පටිච්ච සම්පාද අවිද්‍යාව දක්වාම ඒ පටිච්ච සම්පාදාංග 12 පිළිබඳව එකිනෙකට එකිනෙක වෙන වෙන වශයෙන් විස්තරයේ සූත්‍රෝ දක්වා තිබෙනවා. ඒවා මේකට මතක මානසිකපත් කිරීමට අවශ්‍ය නැහැ මොකද පටිච්ච සම්පාද ධර්මය මේකට හොඳට මතක පුරුදු පුහුණු ධර්මයි. ඊළඟට ආශ්‍රය ගැන අවබෝධයක් තියෙනවා නම් ආශ්‍රය සම්පේ ආශ්‍රය නිරෝධය සහ ආශ්‍රය නිරෝධ ගාමී ප්‍රතිපදා ඒකේ සම්මා දිට්ඨිය තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට මේ සම්මා දිට්ඨිය කියන එක පුතුළු විෂයක්. මේ කියන්නේ බොහෝ කරුණු අන්තර්ගත වන විෂයක්. ඒක සාමාන්‍ය එක වචනයකට සීමා වුණාට මේ හිතන ආකාරයේ සුළු දෙයක් නෙවෙයි. ඒක නිසා ඒ සම්මාදිට්ඨිය අපි ප්‍රගුණ කරන්නට ඕනේ. ප්‍රගුණ කිරීමට විපස්සනාව තමයි අවශ්‍ය, විදර්ශනා භාවනාව තමයි අවශ්‍ය. උන්වහන්සේ පෙන්වුම් කළා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා සමායතෝ භික්ඛවේ භික්ඛු යතහ භූතං බජානාති කියන පාඩේ අර මම කලින් කියපු පාඩේ සමාධිමත්සිතක් ඇති භික්ඛුව විසින් යතහ භූත ඥානේ වත්තත් සතිය ඇතිෙන් දකින්න කිංච යතහ භූතං බජානාති කුමකද නැත්නම් කුමක්ද ඇත්ත වත්ත ඇත්ත ඇති සතියෙන් දකින්න ඉදන් දුක්ඛන්තේ යදා භූතං පජානාති අයං දුක්ඛ සමුදයති අයං දුක්ඛ නිරෝධයති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතා භූතං පජානාති මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම ඒදී උන්වහන්සේ විශේෂයෙන්ම පෙන්වන් කරන්නේ මේ සමාධිමත් සිතකින් දකින්න යථා භූත ඥාන දර්ශනය වශයෙන් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙන් තමයි නිවන් ලබන්නේ මෙන්න මේකනේ ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන කරුණා චතුන්නම් කෝ බික්කේ ධම්මාන අනුරෝධෝ දාපටි වේදාවේ මිදන් දීකමත් දාන සම්දාවිතං සංසන්තම මං චේතුම් මාකණ්ඩ කියලා පාඩ. සූත්‍රයක අනනුබෝධ සූත්‍රයක කොටසක් මං කියයි. මේ ධර්ම හතර අවබෝධ නොකළ නිසාම ඒ වගේම අපටි වේදා ප්‍රතිවේද නොකළ නිසාම ඔබලාත් මමත් මහණෙනි මේ භයානක සංසාරයේ අති දීර්ඝ කාලයක් සසර සසර සැරිසරමින් පැමිණියයි කියලා. ඒ මේ සතර සත්‍ය සතර අවබෝධ නොකරන තාක්කල් කෙනෙකුට නිවන් යන්න බෑ. අපි මේ නිවන් ගියයි කියන අයගෙන් විමසීමක් කරන විට කොයි ආකාරයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැක්කේ කියලා උඟ දෙනෙකුට කියන්නට බෑ. මම දන්නේ ඇයි මේ කාරණාව එහෙම වෙන්නේ කියන එක බොහෝ දෙනෙකුගෙන් ඇහැවා මේ මේ ඔය නිවන් අවබෝධ කරයි කියලා කියන අය. ඉතින් ඇහුවා ඔබ නිවන අවබෝධ කරන විට ඔබ කෙලෙසින්ද මේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරේ කිය. අපි සත්‍ය වශයෙන්ම නිවන් අවබෝධ කළා නම් අපට අවබෝධ ඇතිවන්න ඕනේ චතුරාර්ය සත්‍ය දැන පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. තමාම අධ්‍යයන අධ්‍යයන අධ්‍යයීම. එතකොට ওই පොත්පත් වල කියන කරුණු ටිකක් මතක තියාගෙන ඒක අපිට කියන්නට පුළුවන්. <clears throat> දුක්ඛ සත්‍ය කියනකොටම ඉතින් පාසල් යන ළමයෙකුට පවා කියන්නට පුළුවන්. ජාතිය දුකක් කිය, ජරාව දුකක් කිය, ව්‍යාධිය දුකක් කිය, මරණය දුකක් කිය. මේගොල්ලන්ට ඊටු ටික හිතා ගන්නට පුළුවන් කියලා අපි නවත්තමු ඒක එතන. ඒක මොකද හේතුව දිගට දිගට කියන එක තේරෙන්නේ මොකද නිතර අහලා නිතර කියලා නිතර බලන්නට ලැබෙන ධර්ම. ජාතිය, ජරාව, ව්‍යාධි, මරණය, ශෝක, පරිදේව, දුක්, දුම්නස්, අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග පැතු දේ සිතෝ දේ නොලැබීම ආදී දේවල් කියලා සංකිටේන පංච පාදානස්කන්ධා දුක්ඛ කොටින් කියනවා නම් මේ පංචස්කන්ධේම දුක්ඛ. ඉතින් මේ කියන කරුණු ටික ඒ දුක්ඛ සත්‍ය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නිවන් යාමට බලාපොරොත්තු වන සෑම කෙනෙක් විසින්ම ලබාගෙන ඒ පැහැදිලි අවබෝධය ප්‍රත්‍යක්ෂ අවබෝධය බවට පත් කරගත යුතුයි. දැන් නියම පිළිබඳ ජාතිය ජරා ව්‍යාධි ආදී දුක්ඛම් පිළිබඳව සම්මස්ත්‍රණය කිරීමක් කරන්නට පුළුවන් සම්මස්ත්‍රණය කරනවා කියන්නේ නුවණින් විමසීම සහ බැලීම නැවත නැවත කල්පනා කිරීම නුවණින් ඒකට සම්මස්ත්‍රණ ඥානය කියලා කියනවා සම්මස්ත්‍රණ ඥානය කියලා කියන ඒ ඥානය සාමාන්‍ය ඕනම කෙනෙකුට ඇති කරගන්නට පුළුවන් මේක දුක්ක්මයි කියන පැහැදිලි වැටහීම ඇති කරගන්නට පුළුවන් මේ සම්මස්ත්‍රණ ඥානය තුළින් ඉතින් එකින් එකක් අරගෙන බලන්නට ඕන ජාතිය කොහොමද දුකක් වන්නේ කියලා. මනුෂ්‍ය ජාතියක් වශයෙන් ඉපදීම පමණක් නෙවෙයි ජාතිය කියවහම. ඒ සංගත සත්ත්ව ලෝකේ, ඒ වගේම අමනුෂ්‍ය ලෝකේ, ඒ වගේම නිත්‍යස්ථානගත වලට අමතර නිරයේ, දිව්‍ය ලෝක, භක්ම ලෝක ආදී සෑම ලෝකයකම ජාතියක් තියෙනවා. ඉපදීමක් ඒ ජාතිය දුකක් වශයෙන් බලන්න ඕනේ මේ මනුස්ස මව් කුසට පමණක් ඕක සීමා කරලා හරියන්නේ නැහැ. මොකද ඒක ඒකට පුතුල අවබෝධයක් ලබා දෙන එකක් නෙවෙයි. එහෙනම් ඉතින් මිනිස්යාගේ ජාතිය පමණ දුකක් කියන දඬරෝ මෙහෙම නෙවෙයි බුදුහාමුදුරු කියලා තියෙන ජාතිය දුකක් කියලා කවර ජාතියකටත් පොදුයි කවර ආත්ම භාවයකටත් පොදුයි. ඒක නිසා ඒක එලෙසින් බලන ජරාවට පස්සේනේ ජරාවට පත් වෙන එක තරම් දුකක් නම් මේ මනුස්ස ලෝකේ අපි දන්නේ හැටියට නම් මම දන්නේ හැටියට නන්නේ. ඇත්ත වශයෙන්ම මට තේරෙන්නේ මේ මිනිසෙක් කියලා ඉඳලා බුදු වුණත් වැඩක් නැහැ කියලා මේ මනුස්ස ශරීරයක් තමයි. කොහොමද ජරා දුක් ව්‍යාධි දුක් එන නිසා අන්තිශම මිනිස්සු පිළිඳ බුදුන කරන්නේ ඒ තරම්ම ජරා දුක බහානකයි ව්‍යාධි දුකත් ඒ ආකාරයෙන්ම බහානකයි මෙහෙට තේරෙන්නේ ව්‍යාධි දුක මොකක්ද කියලා ව්‍යාධියක් ඇති වෙන්න තාක්කල් ඇති මෙයා ඇති වෙනවන තාක්කල් මොකද අපිට යම් යම් රෝග ඇති වුණොත් තමයි මේ රෝගයේ තියෙන නියම දුක තේරෙන්නේ. ඒටි රෝගී ස්වરૂපේ මත ඇතිවන තත්ත්වේ මත. උපසන්නට බැරි අතිශයින් දරුණු දුක් වේදනා ලබා දෙන රෝග කියන. අර පිළිකාවක් හැදිච්ච නැති කෙනෙකුට පිළිකා රෝගය කොහොමද කියලා කියන දුක මොකද්ද කියලා හට තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි ශරීරයේ අංග ප්‍රසංගක් කැඩිලා බිඳලා නැති කෙනෙකුට කැඩීම් බිඳීමකින් නැති වේදනාවක් කොහොමද කියලා තේරුම් ගන්නට බෑ. ඒ වගේම අප්‍රිය සංප්‍රයෝගයේ දුක්ඛේ තේරුම් ගන්නට බෑ අප්‍රියන් එක කියලා ඒකෙන් දුකක් රටක් විඳින්නේ නැති කෙනෙක් නිකන් ඔය සිතීමක් පමණයි සංඥාවක් පමණයි. ඉතින් මේ දුක්ඛ සත්‍ය අත්‍ය තමාට අත්දකින්නට ලැබෙන සුළු ප්‍රමාණයක්. කෙනෙක් මරුණාට පස්සේ නැත්නම් රෝගයක් පීඩාවක් හැදුනාට පස්සේ මම මේක දුක දුකක් කියලා හිතන්න පුළුවන්. ඒ හිතීම ප්‍රමාණවත් වන්නේ නිවන් අවබෝධ කර ගැනීමට. මේ සසුනේ පවතින එක ඒකාන්ත වශයෙන් දුකක් කියන හැඟීම තමන්ගේ සිත තුළ ආවදින්නට උන. පවත්තන් දුක්ඛං අපවත්තන් සුඛං තේ සම්පතිපදේ ඥානං කියලා කොටසක් තිබෙනවා ඒ පටිසම්භිදා මඟපාළි. ප්‍රවෘත්තිය පැවැත්ම මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම කොතන පැවතුන දුකක් කිය. අපවත් සංසුකන් නොපවතීමම සැපේ කිය. අපි මේගේ හිතින්ම මේ ඇහුවොත් මගේ මේ ඇඟ සහ සිත පවතින එක මම පවතින එකට මම ප්‍රිය නැද්ද කියලා? මේ කිසි කෙනෙක් කියන එකක් නෑ මේක පවතින එකට මම ප්‍රිය නෑ කියලා. ඒකනම් ප්‍රිය එකක් මේ ඇයි නැහැ. මොකද හේතුව අර දුක්ඛී අඥාන. දුක් පිළිබඳ තියෙන අවබෝධය තරම් කුට්ටෝල නැහැ. ප්‍රබල නැහැ. දුක්ඛී අඥාන කියන්නේ දුක ගැන දැනුමක් නැහැ කියන එක. ඒක අවිද්‍යාවේ කොටසක්. එතකොට මේ දුක්ඛ සත්‍ය අපි තේරුම් ගන්නට නම් මේ සම්මස්රය කිරීමක් කරන්නට නම් ගැඹුරුන් සහ පරල්ව එක එක ධර්මතාවයන් අරන් ජාතිය ජරාව ව්‍යාධි මරණ ආදී වශයෙන් මරණ කිව්වොත් එක විදිහකට මැරීමක් නේ මරණ ආකාර රාශියක් අරගන්න බලන්න පුළුවන් දීගිල්ල මැරෙනවා පිච්චිලා මැරෙනවා වෙඩි වැජ්ජා මැරෙනවා අනුන්ගේ හුස්ම හිලවල මැරෙනවා අනුන්ගේ බුද්ධිපට කාල මැරෙන්නට සිදුවන රෝග පීඩා හැදලා මැරෙන්නට සිදුවන විවිධාකාර මරණ සිදුවන ආකාරය ඒ හැම අවංශයකම බිති බිති යන ආකාරයෙන් මොහේ සිත සිත විමස විමසා බලන විට තමයි ඒ දුකේ තියෙන ප්‍රබලතාවයේ තරමද්දුරට හෝ වැටේ. ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. මොකද තම අත්දකින්න නැති නිසා ප්‍රත්‍යක්ෂ වෙන්නට බෑ. ඒ වගේ හැම එකක්ම අරගෙන ටිකෙන් ටික බලන්නට ඕන බලනකොට සම්මුවනින් විමසන නිසා බලන විට ඒ දුක්ඛ සත්‍ය පිළිබඳ සාමාන්‍ය සරල අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්. ඒ අවබෝධය නිවන් යාමට හේතු වෙනවා. නමුත් ඒ තුලින් නිවන් ලබා දෙන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අතුරෙන් නිරෝධ ශක්තිය මේ පුත්තජන භූමියේ ඉන්න කවදාවත් කෙනෙකුට අවබෝධ කරන්නට බෑ. කොත්තෙක් පොත් කියවත් කොතෙක් ධර්ම දේශනා ඇසුවත් නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ නොකල කෙනෙකුට යටත් පිළිසෙන්ම සෝවාන්වත් නොවු කෙනෙකුට නිරෝධ සත්‍ය අවබෝධ කර ගන්නට බෑ. ඒක සම්පූර්ණ සත්‍ය කාරණාවක්. එතකොට මාර්ග සත්‍ය කියන එක අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ සෝවාන් වූ කෙනෙකුට පමණයි. අන්නය මාර්ග සත්‍ය ප්‍රගුණ කරනවා බුදුරජාණන් වහන්සේගේ හෝ ශ්‍රාවකයන්ගේ හෝ වෙනත් පොත්පත්වල දැක්වෙන කරුණ මත පිහිටලා ඒවා විශ්වාස කරන මේක දුක නිරෝධ ගාමිනී පටිපදාය කියන අවබෝධයෙන් යුතුව ඒක ප්‍රතිපත්ති පූර්ණේ කරන්නට ඕන. ඒ සෝවාන් වීම දක්වාම ඒ රහත් වීම දක්වාම ප්‍රතිපත්ති පූර්ණේ කරන. නමුත් නිරෝධ මාර්ග සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් සාසත් කරන්නේ මාර්ගඵල ලැබෙන්න. ඔය තියෙන ඥානයක් සදා සමුදාගත්තේ ධම්මේ පස්සිනේ පඤ්ඤා පච්චේකනේ ඥාන කියලා. මාර්ගඵලයක් ලැබෙන විට පහළ වූ ධර්ම ප්‍රත්‍යක්ෂා කරන විට ඇති වෙන නුවණ ඒකින් විස්තර කරන්නේ. යාමී අතර මාර්ගඵලලාභී කියන ඉන්නේ දෙට ගොඩක්. ඒ මාර්ගඵල පත්වෙන වෙලාවට තමාගේ සිත තුළ ක්‍රියාත්මක වූ ධර්මයන් නුවණින් ප්‍රත්‍යක්ෂා කරන්නට පුළුවන් දමියයි. ඔය ඇත්ත වශයෙන්ම මාර්ගඵලයක් ලැබුව කෙනෙකුට නම් ඒ මාර්ගඵල ලැබපු අවස්ථාවේදී කවර කවර ධර්ම කවර කවර ආකාරයෙන් මගේ සිත තුළ ක්‍රියාත්මක වෙලා මේ මාර්ගඵල ලබා දුන්නද කියන එක නුවණින් සමාධියෙන් අත්දකින්න පුළුවන්. ඕක පටිසම්භිදා මාර්ගඵලයේ කියන පොතේ ගැඹීර වශයෙන් විස්තර කරන එවැනි ගැඹුරු පළල් අවබෝධයක් මා හිතන්නේ අද කාලේ කෙනෙකුට ලබන්නට පුළුවන් කියලා කිසි වෙතත් සෑම මාර්ගඵලලාභියෙකුටම සමාධිය තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් අත්දකින්නට පුළුවන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මාර්ග සත්‍යයේ කෙසේද කියන කාරණා. ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ වෙලාවේ සම්මා සතිය කොහොමද වැඩ කරේ? සම්මා සමාධිය කොහොමද වැඩ කරේ? සම්මා දිට්ඨියවත් ප්‍රඥාව ප්‍රබු ඒ අවස්ථාවේ වැඩ කලේ කොහොමද? ඒ වගේම ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා මේ බලය වැඩ කලේ කොහොමද? වීර්ය සතිය සමාධිය කියන පඤ්ඤා කියන ඒ ඉන්ද්‍රිය ධර්මයන් ඉන්ද්‍රිය ආකාරයෙන් වැඩ කළේ කොහොමද? ඒ බල ධර්මයන් බල ආකාරයෙන් තමාගේ සිත තුළ ක්‍රියාත්මක වූ කෙසේද? ඒ වගේම බුද්ධංග ධර්මයන් තමාගේ සිත තුළ කොයි ආකාරයෙන් ඒකේ ක්‍රියාත්මක වුණාද? මේ ආදී වශයෙන් ඒ කරුණු ප්‍රතිවික්ෂා කිරීමක් තුළින් බලන්නට පුළුවන්. ඒක කරන්නට තියෙන්නේ මාර්ගඵලලාභීෙක් සිටිනවා නම් මේ ඇතර සිටිනාට කරන්න පුළුවන් නම් කරන්නේ අදිෂ්ඨානයක් කරන්නට ඕන මා මේ මාර්ගඵලය ලබන අවස්ථාවේදී ඒ තදා සම්දාගතේ ධම්මේ පස්සනේ ඒ විලායේ පහළ ධම්මයන් දෙකීමේ නුවණ පච්චවෙක්කනේ ඥාන ප්‍රත්‍යක්ෂා නුවණ කියලා බුදුහාම ඒ පරිසම්පදා මාර්ගඵලයේ දක්වා තියෙනවා ඒ මාර්ගඵල ලැබෙන අවස්ථාවේදී තිබුණු ධර්ම ඒ විලායේ පහළ වූ ධර්ම මට පැහැදිලිව පෙනේවා කියලා අදිෂ්ඨානයක් කළ භාවනා කළොත් සමාධිය දියුණු නම් ප්‍රඥාව දියුණු නම් ඒ සමාධියේ ප්‍රඥාවේ මට්ටමට අනුව ඒක විවිධ වෙනවා විවිධ අවබෝධ ඒ මාර්ග සත්‍ය தත්‍යස්ස වශයෙන් තමයි අවබෝධ කරනවා මෙන්න මේක තමයි මාර්ග සත්‍යය කියන්නේ එවැනි කෙනෙක් තමයි මාර්ග සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ පුද්ගලයෙක් වෙන්නේ අන් අය මාර්ග සත්‍ය වඩන අය විශ්වාසයේ මත පිටලා ශ්‍රද්ධාව මත පිටලා ඒ නිසා පුත්තජන භූමියේ සිටින අයත් එලෙසින්ම යම් කිසි කෙනෙකුට පච්චේක ඥානය ඇති කර ගැනීම තුළින් මාර්ග සත්‍යයේ ප්‍රත්‍යක්ෂ ලෙසම තමාගේ సంతාණය තුළ පහළ වීම නිරෝධ සත්‍ය ලබා දුන්නයි කියන කරුණ අත්දකින්නට බැරි අය විසිනුත් මාර්ග සත්‍ය ප්‍රගුණ කරනවා අර කලින් කියපු පරිදි විශ්වාසය ශ්‍රද්ධාව පාදක කරගෙන. ඒදී සතිය සමාධිය සමාධිත්‍ය කියන අංග වඩන්නේ. එතකොට නිරෝධ සත්‍ය දකින්නෙත් මාර්ගඵලලාභී. මාර්ග සත්‍ය දකින්නෙත් මාර්ගඵලලාභී. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතු ධර්මයක් කියලා මේ අය දන්නවා. බොහෝ විට අවිද්‍යාව සමුදේ සත්‍ය වශයෙන් දක්වන්නේ නැත්නම් තණ්හා සමුදේ සත්‍ය වශයෙන් දක්වන්නේ අතර වෙනසක් නේ. නැත්නම් අස්මිමානය සම්පන්න මේ දුක්ඛ සමුදය වශයෙන් දක්වා තියෙන උපාදානයේ දුක්ඛ සමුදය වශයෙන් දක්වන්නට කවර ආකාරයකින් හෝ අස්මිමානය සහිත අවිද්‍යාව යම් තැනක තියෙනවා නම් තණ්හාව යම් තැනක තියෙනවා මේක දුක්ඛ සමුදය. නමුත් මේක උනත් ප්‍රත්‍යක්ෂ කරගන්නේ මාර්ගඵලලාභී පමණයි. ඒ වගේම තමයි දුක්ඛ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්නේ මාර්ගඵලලාභී පමණයි. අර ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියන පාඨ බුදුරජාණන් වහන්සේ මේ කියලා පෙන්වන් කළ දේව සඳහා පමණයි ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයට බෑ. මේකට මරණ දුක්ඛය මේකයි කියලා ප්‍රත්‍යක්ෂ කරගන්නත් බෑ. ඒ මරණ දුක අත්දකින්නට බෑ. මරණ දුක ප්‍රත්‍යක්ෂ කරන්නට. කිසිත් දෙන්නේ නෑ. අපේ සංප්‍රයෝගයේ දුකක් නැත්නම් ඒක අත්දකින්නට බෑනේ. මෙහෙම මෙහෙමයි කියලා හිතා ගන්න පුළුවන්. ඒ දුක්ඛේ දුකේ තියෙන ප්‍රවණ ප්‍රබලතාවය. ඒ දුක කොයිතරම් දුරට පීඩාවකට තමයි පත් කරනවද කියන කරුණාදී ධර්ම අත්දකින්නට බෑ. නිකන් සිතින් මාත්‍රිය පමණක් එම සීමා වෙනවා. මේ නිසා දුක්ඛ සත්‍ය වුණත් අපේ භාවනා මාර්ගඵලලාභී තමයි අත්දකින්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම මාර්ගඵලලාභී පුද්ගලයෙක් විසින් අත්දැකලා තමයි නිවනට සිතපත් කරගන්නේ. ඉතින් ධ්‍යාන විශ්සයිතිහයි කියන අයත් තියෙනවා. මේ නිසා මේ මේ පිරිස අතර ඉන්නවා ගොඩක් අය මේ එවැනි අදහස් ගන්න අය. ඒ නිසා මම මේ දේශන මේ ආකාරයෙන් යොමු කළේ. කරුණාවෙන් මොකද යම් හේතුකින් මෙයාට පුළුවන් නම් මේ වැරදි தත්යෙන් ඉක්මනවා ගොස් නිවැරදි තැනට යන්නට ඒක හොඳයි. යම් කිසි දෙයක රැවටිලා මුලාවට පත්වලා එතනම තැන්පත් වෙලා සිටිනවා නම් ඒක තමාගේ යහපතට නෙවෙයි තියෙන්නේ. ඒ නිසා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අපි අවබෝධ කරන්නේ සත්‍ය වශයෙන්ම මාර්ගඵල අවස්ථාවක. දැන් අපි විනාඩි 10ක් ප්‍රායෝගික වශයෙන් මේ චතුරාර්ය සත්‍ය අපි කියන ආකාරයෙන් කරමු. හතර හතර 10 ඉලා විනාඩි 10ක් උපකලා. එතකොට මේ යතුරින් යම් කිසි කෙනෙකුට මාර්ගඵලයක් ලැබලා තියෙන කෙනෙකුට ඒක සත්‍යය කියලා දකින්නට පුළුවන් වෙයි. නැත්තම් යම් කිසි කෙනෙකුගේ පාරමිතා ශක්තියක් තියෙනවා නම් ඒ මාර්ගඵලයක් ලැබීමට තරම් ඒදී ලැබි. ලබාවු දෙයක් තියෙනවා මේ පැත්තටපත් ඒ. නැත්තම් සහතිකයක් තමයි ලබා ගන්නට පුළුවන්. එතකොට ඒ අපි කියන ආකාරයෙන් දැන් එහෙනම් ටිකක් බහනක් කර නේද? වාඩි වෙන බහනක්. හොඳට. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වන්නේ මෙන්න මේ ආකාරයෙන්. දුක්ඛ සත්‍ය ප්‍රත්‍යක්ෂ වීම තුළින් මාර්ග සත්‍ය වැඩිලා සමුදය සත්‍ය ප්‍රහාණය වෙලා නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙනවා. ඕකයි ක්‍රියාවලිය. අපි දුක්ඛ සත්‍යය බලන්නේ පහසු නිසා. දැන් මම කල්පනා කරන්න ගෙදර දොරේ හිටියානම්මද මේ වෙලාවේ. දැන් හිතන්න දැන් ඉන්නේ ගෙදර. ඕන ළමයි කෑ ගන්නවා. නැත්තම් රේඩියෝ දාලා හිංසත් දෙනවා. අර මේක එක විවිධ කරදර. මේ කරදරකාරී තත්ත්වයක් නේද තිබුණේ මේ දැන් මෙහාට ඇවිල්ලා ඉන්නවා මේ ඉන්නක අර කරදරෙන් මිදීමක් නේද අර දුක ඒක කරදර කියන්නේ දුක ඒ දුකෙන් ඈත් වීමක් නේද දැන් තියෙන්නේ කියලා බලන්න ඉතින් තමන්ගේ කරදරට මේ කරදරෙන් දැන් ඈත් වෙලා නේද කියපු කරදර මෙතන සිටියා නම් ඇති වෙන කරදර. එතකොට ගෙදර හිටපු අයගේ තමාගේ ප්‍රිය දරුවන් සොයුරු සොයුරියන් භාර්යාවරු ස්වාම පුරුෂුන් හොඳ අයදාය මේ සැප ලබා ගන්න කියලා හිතන්නේ. මේ ගෙදර මේ සංගසිතීම දුකක්ද එහෙම නැත්නම් සැපක්ද කියලා දැන් බලන්න හිතින් හිතලා බලන්න. ඒ සමග සිටීම දුකක් වශයෙන් අවබෝධ වෙනවා. මොකද දැන් මේ දැන් මේ අවස්ථාවේ මේ දුකින් අපි ඈත්ලා සිටින්නේ ඒක දුක්ඛ සත්‍ය වශයෙන් දකිනවා. මොකද්ද දුක්ඛ සත්‍ය වශයෙන් දකින්නේ මෙහිදී අපගේ ඇසුරු කරන ළඟම දෙමාපිය සහෝදර සහෝදරියෝ මිත්‍රයෝ ගෙවල් රේඩියෝ ටෙලිවිෂන් ඊළඟට කොටතල් සතුන් ආදී විවිධ දේවල් තියෙනවා. ඒවා සමග ගැටි ගැටි ඒවා සමග ජීවත් වීම දුකක් හේවෙන් බින්වි සිටීම සැපක් ඒවා සමග ජීවත් වීම දුක්ඛ සත්‍යය මේ අවබෝධය ඇති වෙන්න ඕන සිත තුළ එතකොට මේ දැන් මේ පිරිසක් සමග මෙතන වාසය කරන්නේ මේ පිරිස සමග වාසය කරන විට අපි හිතමු කෙනෙක් අර පණ කර හුදකලාව පැත්තකට වෙලා භවනා කරනවා. නැත්නම් මේ පිරිස සමග එකතු වෙලා මෙතන භවනා. අර පිරිස සමග ඉන්නේ කෙනාට සුවයක් ලැබෙනවද? නැත්නම් අර හුදකලාව ඉන්නේ කෙනාටද වඩා සුවයක් ලැබෙන්නේ? මේ පිළිතුරු හිතින් ගන්නට ඕන. මේ පිරිසක් සමග සාමූහික වශයෙන් මෙලෙස කටයුතු කරන විට එකිනෙකාගේ ගඳ ඇහෙන වැදිනවා එකිනෙකා කතා කරනවා පරිබෝධ ඇති වෙනවා ඉස්සරහින් අය යනවා සමාධි භාවනාව කැඩෙනවා විවිධාකාර දුක් ඇති වෙනවා අර ඈත් වෙන හුදකලාව භාවනා කරන පුද්ගලයාට අර කියන දුක් නැහැ එතකොට මේ පිරිස සමග සිටින එක දුක්ඛ සත්‍ය වෙන්න ඕන. නිමිෂල ප්‍රිය අය සමග ප්‍රිය වස්තුන් සමග සිටී එක දුකක් දැන් මෙන්න භාවනා කරමින් සිටින මේ යෝගාවචර පිරිස සමග දැන් ඉන්න එක සැපක් වශයෙන් නිවිලා පෙන්න. නමුත් මේ පිරිස සමග ඉන්න එක දුකක් දැන් හොදකලාව සිටින. ඒක හොඳයි. එතකොට දුක්ඛ සත්‍ය කියනකොට කොටස් දෙකක් අපි දැම්මා. දැන් මේ අය මේ සිතුවිලි හිතනවා මම කියන ඒවා. දැන් මේවා හිතන්නේ නැතුව ටිකක් හිත සමාධි කරන්න. සමාධියෙන් ඉන්න. ධානයකට සිතපත් කර ගන්න පුළුවන් නම් විනාඩියක් හෝ දෙකක් ධානයෙන් ඉන්න. ඔබ කියන දේ ඇහෙනවා සිතවිලි ඇති වෙනවා. මේ සිතවිලි ඇති වෙන සිතේ ස්වરૂපයත් අර සිතවිලි විරහිතව සිතවිලි නැත්තම් తాවකාලික නැතනකොට සමාහිතව සංසුන්ව තියෙන සිතත් අනුව බලන විට මෙයට ඒ දෙක සංසන්දනය කරලා බැලුවොත් පැහැදිලිව ප්‍රත්‍යක්ෂ වන්නට ඕන. අර සිතවිලි සිත තුළින් ගලා යන එක දුකක් කිය සිටිවිලි ගලා යන්නේ නැතුව නිසලව පවතිනවා නම් ඒක සැපක් ඇති. එතකොට මේ සිටිවිලි ගලන එක දුක්ඛ සත්‍යය ජාතික දුක්ඛ කියන එකට වඩා ප්‍රායෝගික වශයෙන් ගැඹීර කතාවක් අපි මේ කියන්න හදන්නේ. සිතේලි ගලන එක දුක්ඛ සත්‍යය සිතේලි ගලන්නේ නැතුව සිත සමාහිතව නිසල සංසීම පවතින එක ඊට වඩා සාන්තය ඊට වඩා ප්‍රණීතිය කියන අවබෝධය දැන් ඇති වෙන්නට ඕන හරියට සමාධිය තියෙනවා. සමාධිමත් සිතින් දැන් මේ දැනගෙන කරුණාව පස්සට බලමු. දේවල් වල ප්‍රියතාවකම් වශයෙන් හිටින සමග ප්‍රිය වස්තුන් සමග ඉන්නක සැපක් සැපක් කියලා හිතුවට එතන ඒ සැපේ කියන එක මුලාවක්. එතන තියෙන්නේ දුකක්. එතන දුකක් දන්නවා අපි දුක්ඛ සමුදයක් දකිනවා. මුලාව තමයි දුක්ඛ සමුදය කියන්නේ. ඉන්නේ ඇත්තලා මේ මේ නිසලව මේ ශාසන ප්‍රතිපත්ති පූර්ණය කරන එක සෝයා මේ සංයමයක් වශයෙන් ඉන්න එක දුකක්. එතන දුක්ඛ සත්‍ය දකිනවා සමුදය සත්‍ය දකිනවා. දැන් අපි හිතමු එකිනෙක තනි තනිව ඉන්නේ. ඒ තනි තනිව ඉඳගෙන සිතට සිතිවිලි ගලන එක දුකක්. තනි තනිව හිටියත් දෙකලා හිටියත් සිතට සිතිවිලි ගලන එක දුකක්. සිත නිසලව සංසුන්ව තියෙන එක සොයා. එතකොට සිතිවිලි ගලන එක දුක්ඛ සත්‍ය වෙන්නට ඕන. Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕන. මේ දක්වා කිවිච්චක. දැන් මේ සමාධිමත් සිතින්ම තමාගේ ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස සිතින් බලන්න. දැන් මේ මනසින් ගිහිල්ලා ශරීරය ස්පර්ශ කරනවා. පසුපස්ස පොළවේ වැදිලා තියෙනවා. දණහිස වැදිලා තියෙනවා. විදුඹ හරිය වැඩිලා තියෙනවා පිට ගෑවිලා තියෙනවා ඔය හේත් වෙලා ඉන්න අයගේ යම් දෙයක පිටේ කාරි කනෝක දැන් අපි මේ හැපීම දෙතේ අර සමාධිය ඇති කරගෙන මම මේ කතාව නතර කළාට පස්සේ කියන්නේ සමාධිය ඇති කරන්නේ හැපීම දේශ බලන්න මේ හැපීමක් මේ හැපීම සිතින් ගිහිල්ලා එතන චිත ස්පස්ස වන්නේ ඒ සිත අපි අයින් කරනවා ඒ විදිහට මේ හැපෙන ස්ථානවල තියෙන හිතේ ස්පර්ශය අයින් කරන්න බලන්න. නොදැනීම ගියානම් අර ස්පර්ශ දැනෙන විට තිබෙන සිතයි ස්පර්ශ නොදැනීම විට හිතට නොදැනෙන විට තියෙන සිතයි අනුව දෙක බලපුවාම මොකද්ද වඩා සුව නැත්නම් මොකද්ද දුක් බරවන්නේ කියලා බලන්න. දැන් මොන හැපෙනකොට ඒ හැපෙන තැන් දකින්න සමාධිමත් සිටින් ඒකත් අපි අත් දැක්කා. දැන් ඒ හැපෙන තැන් නැතුව ඉන්නට පුළුවන් නම් ඒකත් අත්දැකලා මේ දෙකෙන් අර හැපෙන තැන් දැක දැකා ඉන්න එක දුකක් ඔන්නේ මනෝ ස්පර්ශය නැත්නම් මනසින් ගිහිලා ස්පර්ශ වෙන එක දුක්ඛ සත්‍ය වෙනවා මේ සිත වෙනම දෙයක් මේ සිතට පේන රූප නිමිත්ත, මනෝ නිමිත්ත වෙනම දෙයක් දෙකක්. මේ දෙක දෙකක් වශයෙන් අවබෝධ කරගන්න. මේක හරියට අවබෝධ වෙනවා <clears throat> කය කය ශරීරයේ නිමිත්ත නොපෙනියන. ඒ කියන්නේ හිස් බවකටපත් වෙනවා. එතකොට පේන්නට ඕනේ අර මනසට ශරීරය පෙනෙන එක දුක්ඛ සත්‍යය ඒක නොපෙනී යන එක ඊට වඩා සෝබර තැනක් කියලා. දැන් එතකොට ශරීර නිමිත්ත නොමැතිව පේන්නේ හිස් බවක හිටින්නේ. දැන් දුක්ඛ සත්‍ය වශයෙන් වෙන්නේ අපි කියනවා නම් මේදී කල්පනා කළොත් මේ ඇඟ සහ සිත දැනි දැනි පවතින එක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක නැත්තම් දුක්ඛ සත්‍ය නෙවෙයි. බවක් තියෙනවා. එතන තියෙන විඥානස්කන්ධයේ පැවැත්ම. ඒ කියන්නේ ඒක දැනෙන ගතියක්, දැනෙන ස්වરૂපයක්, පංචස්කන්ධ ධර්මයක් එතන තියෙනවා. ඒක හිස් බව සහ ඒක දැනෙන විඥානස්කන්ධය කියන එක දෙකක් ඒ දෙක දෙස නුවණින් බැලුවොත් තව ධර්මතාවයකටපත් වෙනවා සිත. මම කියලා ගන්නට ඉතුරු වෙලා තියෙන ඔන්න ඔය තියෙන දැන් තියෙන මනසිතක්. ඕකත් අනිත්‍ය දෙයක්. මගේ නෙවෙයි. එතකොට නිවනට හිතපත් වෙනවා. ටික පසුව කිය කරන්න දැන් මේ නිකම් කරන කරන ගමන් මේවත් දකින්නට බෑ මොකද විටි විට ඩිස්ටර්බ් මේ පරිබෝධය තියෙනවා අප කතා කරන විට ඔය ගන්න හිත කැඩෙනවා දැන් දිගින් දිගටම කරන්නට බෑ ඒක නිසා මේ කියපු ටික පසුව පැය කාලක් හෝ භාගයක් ක්‍රියාත්මක කරලා බලන්න දුක්ඛ සත්‍ය කියන්නේ කුමක්ද කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් Tamanට අවබෝධ වෙයි එතකොට තමාගේ ඒ අවබෝධය නැති මෙතෙක් අවබෝධයක් නොලබා සිටියා නම් ඒ නොලබා සිටපු මෝඩකම අවිද්‍යාව සමුදය සත්‍ය වශයෙන් පේනවා. එතකොට ඒ අවසාන වශයෙන් නිරෝධ සත්‍ය දිස්සනා නම් නිරෝධ සත්‍ය සස්සත් වෙනවා. අර මා කියපු විදිහට පච්චවික්‍රම ඥානයක් ඇති කරගත්තා නම් මාර්ග සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයෙන් ප්‍රත්‍යක්ෂ වීම තුළින් නිවන අත්දැක්කයි කියලා සහාතිකයක් තමාටම ලබා ගන්නට පුළුවන්. කිසිම සැකයකින් තොර. මේ කියපු කාරණා ටික නැවත මම කියන්නම් පසුව මේ ප්‍රගුණ කරලා බලන්න මිනිදී හෝ නිවසට ගියාට පසුව හෝ වෙනත් දවසක හෝ අපි මේ ප්‍රිය වස්තුන් ප්‍රිය දේවල් සැපක් සැපක් කියලා හිතුවට ඒක ඒකාන්ත වශයෙන් දුකක් කියන එක අවබෝධ කර ගැනීමට අර නිමෙස්සල කරදරකාරී ස්වરૂපෙන් ඈත් ඉන්න විට ඇති දුකක් ඒ ඈත්ලා මේ ඉන්නකොට සැපක් කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය ලබා ගැනීම තුළින් සිදු කරයි. ඇත්තේ මේක දුක, කරදරයක්, කිරිහිරයක්. හිතට සැනසීමක් නෙවෙයි. අපි හිතුවට ඒක සැනසීමක් කියලා සැපයක් කියලා එතන තියෙන මොඩකම. ඊට පස්සේ මේ පිරිසු සමග ඇවිල්ලා වෙන්නලා ඉන්නකොට දැන් ඒක විවේකයටපත් වෙලා නයිස් කර්මයක නික්කම නයිස් කර්මේ පාරමිතාව පුරලා ඉන්න එක සැපක් කියලා හිතනවා මේ පිරිස් සමග ඉන්න විට ඒක දුකක් උද්දකලා භාවයට පත් වෙලා ඉන්නා නම් සැපක් බවට පත් වෙන එක පේනවා. ඉතින් අපි ඇසුරු කරන අය අපේ මිත්‍රයෝ මේ භාවනා උපදෙස් දෙන අය නැත්නම් භාවනා කරන වෙනත් අය ඉන්න එකෙක් ඉන්න එක සැපත් සැපක් කියලා අපි හිතන්නේ. නමුත් ඒක දුකක් කියලා අපි දකිනවා. දැන් ඔය එක තැනකට තනියල තමයි ඉන්නවා නම් භවනා කරනවා. භවනා නොකර සිත සමාධිමත් කරන්නේ නැතුව ඉන්න විට විවිධ සිතිවිලි එනවා. ඉතින් ඒක සිතිවිලි නතර කරලා බලන විට අර සිතිවිලි ගලන එක දුකක් වශයෙන් පේනවා. සිතිවිලි ගලන්නේ නැතුව ඉන්නවා නම් චිත නිශ්චල වෙලා සමාධියකට පත් වෙලා සම්මා සමාධිය පවතිනවනේ මේක සුවයක්. එතකොට තමන්ට තේරෙනවා දුක්ඛ සත්‍ය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඔය ජාතිය ජරාව ව්‍යාධිය දුක් නෙවෙයි මේ හිත තුළ ගලන සිතිවිලි ගලා යන එක දුක්ඛ සත්‍ය. ඕක තමයි අවිද්‍යාපච්ච සංඛාරා කියලා බුදුහාමුදුරුවෝ කියපු එක මම මේ කියන්නේ. මේ ගැඹීර ධර්මයක් ලිහිල් වශයෙන් ප්‍රකාශ කරනවා. එතකොට මේ සිතිවිලි ගලන එක දුක්ඛ සත්‍ය වශයෙන් අත්දකිනවා. හිත නිශ්චල වෙලා සංසුන් වෙලා තැම්පත් වෙලා තියෙන එක ඒ දුක්ඛ සත්‍යෙන් තරමක දුරට ඈත් වීම. ඒ සංසං වූ සිත ඇතුව ඒ කියන්නේ සමාධිමත් සිතෙන් යුතුව තමන්ගේ රූපස්කන්ධය දෙස අවධානය යොමු කළාට පසුව ඒ රූප නිමිත්තක් වශයෙන් ඒ කියන්නේ ඇස් දෙක පියාගෙන හිටියට ඒ රූපේ තමන්ගේ සිතට වැටෙනවා. කය වැඩිලා තියෙන තැන් ස්පර්ශ වෙලා තියෙන තැන් තමාට වැටෙනවා. මේ தත්ත්වය තමයි දැන් අපි ශ්‍රේයක් කියලා ගත්තේ. එින් එහා ඒවා ඔක්කොම දුක්ඛ සත්‍ය වශයෙන් දැන් දකින්න. එතකොට මේ ශරීරයේ ස්පර්ශ වෙලා තියෙන තැන් ඒ මනෝස්පර්ශය ඈත් කිරීම තුළින් නැත්තම් ඔය වෙනත් තැන් වල කියනවා ඉඳිනවා හැපෙනවා වගේ භාවනා කියලා දෙන එවැනි ක්‍රමයකින් හෝ අපි හැපෙන ස්ථාන අයින් කළා නම් හැපෙන ස්වરૂපේ මනසින් අයින් කළා නම් ඔය රහස්‍ය ඇඟ තියෙනවා එතකොට අර හැපි හැපි තියෙන එක දුකක් වෙනවා මනෝස්පර්ශයේ තියෙන එක දුකක් බවට පත් වෙනවා දැන් ඔන්න රූප නිමිත්ත මම කියන්නේ ඇස් දෙක පියාගත්තාම ශරීරය තමයි පේනවා. ඇස් දෙකට පේන්නේ නැතුණාට හිතට පේනවා. මේ හිතට පේන එක දුක. දැන් මේ ඒ දක්වා තිබෙනකොම දුක්ඛ සත්‍ය කියලා අයින් කරලා දැන් මේ ඊළඟ දුකටපත් වෙලා තියෙන්නේ. ඒ පේන්නේ නැති තත්ත්වයටපත් උනාට පසුව තමයි අර ශරීර නිමිත්ත පිළිපිනේ කියන එක දුකක් කියලා තේරෙන්නේ. අන්න ඒතකොට ශරීර නිමිත්ත නොපෙනී ගියොත් තමාට තේරෙනවා ශරීර නිමිත්ත පිනිපිනී පවතින එක දුක්ඛ සත්‍යය කියලා. එනිදී ඉතුරු වෙනවා ඉතින් කිස් භාවය. ඒ නිස්භාවය තමයි ඉතින් ඒදී හිතුවොත් එහෙම Tamanට මොකද්ද දැන් මම කියලා ගන්නෙ. මොකද්ද මගේ ආත්මය කියලා ගන්නෙ කියලා. එහිදී තමන්ගේ ඇඟ දිහා බලලා කියන්න පුළුවන් ද මම මගේ ආත්මය කියලා මොකද ඇඟ හිතට වැටෙන්නේ නැහැ ඒක කියන්නට බෑ එයාගේ සිත දිහා බලලා මේ මම මේ මගේ ආත්මය කියලා කියන්නට පුළුවන් බෑ මොකද ඒ වෙලාවට සිතේ සිතවිලි ගැලීමක් නැහැ අර දැනීම මාත්‍රේ පමණයි පවතින. එතකොට එතන ආත්මයක් වශයෙන් අර ඕලාරික වශයෙන් කියන නාම ධර්ම හෝ රූප ධර්ම ගන්නට බෑ. ඒක තමයි ප්‍රත්‍යක්ෂ කරනවා. අනාත්මය. එතකොට අර දැන් හිස් බවක ඉන්නවා මේකේ තියෙනවා නාමයක් සහ රූපයක් එතනක් තියෙනවා. මොකද හිස් බව කියන්නේ මනසට වැටෙන අරමුණ. ඒක දැනෙන ස්වરૂපේ තියෙන දැනෙන ගතියට කියනවා විඥාන විඥානස්කන්ධය කියලා. ඒක පංචස්කන්ධයේ ධර්මයක්. ඒකත් දුක්ඛ සත්‍යය. යම් මේකෙන් ඒ දෙකක් නිවේ ගියා නම් එහිදී නිවනට සිතපත් වෙනවා. අපි ඒකට නිරෝධ සත්‍යය කියලා කියනවා. ඕකේ කෙලවර උතන නෙවෙයි හැබැයි. කෙලවර කියනවා නම් කියන්නට තියෙන්නේ පිරිනුවම් මංචකෙන් මෙහා පවතින ඔක්කොම දුක්ඛ සත්‍යයි කියලා. නිරෝධ සත්‍ය කියලා කියන්නට දෙයක් පිරිනුවම් මංචකෙන් මෙහා නැහැ. මම කිව්වත් බය වෙයි. මේ මොකද්ද මේ කියන්නේ කියලා. බය වෙන්නේ දෙයක් නෑ. ඒක තමයි සත්‍යය. මොකද පංචස්කන්ධ ධර්මයන් පවතින එක ඒකාන්ත වශයෙන් දුකක්. අපි ඵල සමුදයට සමවැදිලා ඒක අත්දකින්නේ විඥාන ස්කන්ධේ පැවැත්ම තියෙන නිසා. තද නින්දකටපත් වෙලා නිදාගත් මිනිහෙකුට නිවනක් නැහැනේ. සීන නැති කරපු මිනිහෙකුට නිවනක් නැහැ. මේ මිනිහන් මොනම සීයක්වත් නැහැ. සීන නැති කළා. ඒ මිනිහා නිවනකටපත් වෙලා නෙවෙයි. තද නින්දකටපත් වෙලා ඉන්නවා. ඒ කෙනා නිවනකට සිතපත් කරන්නේ නෙවෙයි. නිවනටපත් ඒකාසිත ඵල සමවතක හෝ නිවාසව විඳින විට ඒ පිළිබඳ දැනීමක් පවතිනවා. ඒ දැනීම විඥාන ස්කන්ධයට ධර්මයක ඒක අනිත්‍ය ධර්මයක්. ඒක යමක් මත රඳා පවතින ධර්මයක්. මොකක් මතද රඳා පවතින්නේ? තමන්ගේ පංචස්කන්ධය මත රඳා පවතින ධර්මයක්. සංකිට්ඨියේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කෙටියෙන් පංචස්කන්ධේම දුක. විඥානස්කන්ධයේ පැවැත්ම කොතන තිබුණත් දුක. ඒක නිසා ඒක අනිත්‍යක අනිත්‍ය තින අනිත්‍යද? හැම වෙලාවෙම පවතින්නේ. ඊට පස්සේ අපව දුකට වැටෙනවනේ. සම්පූර්ණ දුක්ඛ නිරෝධයක් වෙන්නට නම් රහතන් වහන්සේ කෙනෙක් වෙනවම් පාන්නට ඕන. මොකද එතන දුකක් පිළිගන්නට තැනක් නෑ. දුකක් කියලා ගන්නට මොකක්වත් කවදාවත් ඇති වෙන්නේ එතකොට එදාට මාර්ග සත්‍ය කියන්නේ දැන් අපි මේ නිරෝධ සත්‍ය නිරෝධ සත්‍යයි කියන එක. දැන් අපි මේ කියපු නිවනේ කියපු නිරෝධ සත්‍ය නිසාම එදාට නැවත උපදින්න නැතුව මේවා නිවල දාන්නට පුළුවන් වෙනවා. එතකොට මේක මාර්ග සත්‍ය වෙනවා. එතකොට වෙන්නේ මේ පිරිනුවන් මංචකේ දක්වාම පවතින්නේ ඒකාන්ත දුක්ඛ සත්‍යය. ඒක පවතින හේතුවක් තිබිලා හේතු නැති කිච්ච නිසා දුක්ඛ සත්‍ය නැති වුණා ඔච්චරයි. නිවන කියලා දෙයක්වත් නැහැ මොකුත් නැහැ අන්තිම. පරම සත්‍ය ඒකයි. අන්තිමට ගියාම මොකුත් නැහැ. දුක්ඛ ශක්තිය තේරෙනවා නම් තේරෙන්නට ඕන ප්‍රත්‍යක්ෂ වෙනවා නම් තේරෙනවා මංචකේ දක්වා පවතිනවා නම් යම් කිසි පංචස්කන්ධ ධර්මයක් මොන සෝයක් වුණත් කමන්නේ ආමිෂ වුණත් නිර්ආමිෂ වුණත් ධ්‍යාන සෝයක් වුණත් ඵල සෝයක් වුණත් මිදීමක් තියෙනවා එතන වේදනාස්කන්ධේ පැවැත්මක් තියෙනවා විඥානස්කන්ධේ පැවැත්මක් තියෙනවා රූපස්කන්ධේ පැවැත්මක් තියෙනවා ඒක නිසා පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම තිබෙන තාක් කල්ම දුක්ඛ සත්‍ය එතන පවතිනා පවත්තං දුක්ඛං අප්පවත්තං සුඛන්ති සම්පතිපදේ ඥානං කියන පාඩය කීවේ අන්න ඒ නිසා මේ පංචස්කන්ධ ධර්මයන් පවතින එකම දුකක් ඒක නිමී යාමක් නැත්තටම කවදාවත් නැවත නූපදින ආකාරයෙන් නැතිවීමක් තියෙනවා නම් ඒක සැපක්ය. ඒකයි දුක නිරෝධය කියන්නේ. එතකොට මේ ලෝකේ පවතින දුක්ඛ සත්‍යය ඒක නිමෙනවා. පහනක් තියෙන පහන නිවනවා. ඒක නිසා ඒකට අපි දුක්ඛ නිරෝධය කියනවා. දුක්ඛ නිරුද්ධ වෙනවා. ඔච්චර. නිර්වාණය නැමැති අභය පුරයක් කොහෙ කොහෙවත් නැහැ. කොහෙවත් පුරයක් ලෝකේ නැහැ. ඕ ඔක්කොම පංචස්කන්ධ ලෝකයේ තුල පවත්නා වූ ධර්ම. බුදුහාමුදුරුවෝ කියනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම දුක්ඛත් මේ මේ ඇඟ තුලම පනවනවා අය. සමුදයත් මේ ඇඟ තුලම පනවනවා අය. මාර්ග සත්‍යයත් මේ ඇඟ තුල පනවනවා නිරෝධ සත්‍යයත් මේ අඩි 6ක් පමණ බඹයක් පමණ උසෝ ශරීරය තුලම පාතල උකේ නිසා මෙහි හේතුව නිසානේ ඒක නිසා දුක්ඛ සත්‍ය ඒ ආකාරයෙන් අපි තේරුම් ගන්නට ඕන යම් එකකින් මම කියපු විදිහට නිවනට පිටපත් වුණා නම් එහිදී ඔහුට වැටහෙනවා ප්‍රත්‍යක්ෂ වෙනවා දුක්ඛ සත්‍ය කියන්නේ මේ පංචස්කන්ධයේ පැවතින එකනේ කියලා මේක ඉතින් මම මගේ උපදෙස් ගත්ත මේ අත්දකපු එක මම මේ කියන්නේ. මට ඒ එක මෙයාට කියන්න ඕනේ කියලා ඊයේ සවස් 5ට ඇවිල්ලා කිව්වා. ওই විදිහටම කිව්වා. උපදේශ අරගෙන භාවනා කරනවා. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව මම අහනකොට එයා ඒ විදිහට පිළිතුරු දුන්නා. ඉතින් මෙයාට පිළිතුරු දෙන්න පුළුවන් වෙයි කියලා හිතලා නැත්නම් එයාට අවබෝධනේ මම අහනකොට අහනකොට ඉතින් ඒ විදිහට පිළිතුරු ලබා දෙනවා. එතකොට මෙයාට ඒ පිළිතුරු එනකොට අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරා කියන පැහැදිලි අවබෝධයක් තියෙනවා. මොකද පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීම දුකක් ඒක නැති වීමක් තියෙනවනේ, නිරුද්ධ වීමක් තියෙනවනේ මෙතන ඒ දුකේ නිරෝධයක් තියෙන එක. ඒක නිසා දැන් පැයකට ආත්මන කාලයක් ගත වුණා. අපි මේ දක්වා කතා කළේ මෙයට කෙටි සාරාංශය මේකයි. මේ ශාස්ත්‍රීය ප්‍රතිපatti පූර්ණේ කරනවායි කියලා අප කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමක්. එනිදී සම්මා සතිය, සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය කියන අංග තුන වැඩි යුතුයි. ඒ සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය වැඩිමිට උපකාර වෙනවා. ඒ සති සමාධි සම්මා දිට්ඨියවත් ප්‍රඥා කියන අංග තුන වැඩිමිට ගනු ලබන උත්සාහය සම්මා වායා. ඒකට අනුබල දෙනවා සම්මා සංකප්ප වාචා ආදී සිසු අංග. එහිදී සම්මා සමාධිය කියන එකට රැවටිලා සිටින තැන් අනන්තවත් දෙනවා. ඒ නිවැරදි සම්මා සමාධිය අපි ඇති කරගත යුතුයි. ඒ සමාධිමත් සිටින් තමයි ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කියන එකයි බුදුබණට අනුව අපි පෙන්වන්නේ. ඒ ඇත්ත ඇති සැටියෙන් දැකීමේදී කුමක් ඇත්ත ඇති සැටියෙන්ද කියන එක කියලා චතුරාර්ය සත්‍ය දැකීමේ ඇත්ත ඇති සැටියෙන් දැකීම. ඉදන් දුක්ඛන්ති යථාභූතං පජානාති ආදී වශයෙන් ඒ ශ්‍රේමුක පාඩයි අපි ඉදිරිපත් කළේ. එහිදී දුක්ඛ සත්‍ය කියන එක සම්මස්ත්‍රය කරලා නුවණින් විමස විමස බලලා බලලා ඒ ගැන අවබෝධයක් ඇති කරගත යුතුයි. ඊට අමතරව භාවනාව තුළින් මේක අත්දකින්නට ඕන කියන එකයි කියන්නේ. මේ භාවනාව තුළින් දුක්ඛ සත්‍ය අත්දැකිය හැකි එක් ආකාරයක්. මේ ඔක්කොම ආකාරනේ කාටත් පොදුවෙන් කරන්නට පුළුවන් ඉතා සුළු ආකාරයක් තමයි පසුව අපි ප්‍රායෝගික වශයෙන් කරන්නට මේ අය යොදවලා පෙන්වන්නේ. එතකොට ඒක නැවත නැවත නිවෙස් වලට ගියාට පසුව පසු භාවනා කරන අවස්ථාවකදී හෝ ඒ අනුසාරයෙන් පිළිපදින්න සමහර විට ඒ ප්‍රතිපදාවම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වෙනවා ඇති වාසනාව වෙනවා ඇති. කෙසේ හෝ මේකට කවදා හෝ දවසක අමා මහ නිවන සැනසීමට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාද කරා.